කරගන්න බැරි වුණේ මහින්ද මහත්තයා අගමැති කරන ඒ බලාපොරොත්තුව විතරයි ඉෂ්ට කරගන්න බැරි වුණේ. අපිට ඒකට 6 දෙනෙක් මදි වුණා පාර්ලිමේන්තුවේදී. එක්කෝ අපි දිනපු 96 දෙනා එකට හිටියනම් මේ අයවැයේදී මේ ආණ්ඩුව වෙනස් කරන්න අපිට බොහෝ වෙලාවට ඉඩ තිබුණා. දිනපු 6 දෙනා එකට හිටියනම්. දැන් එකට නෙමෙයි ඉන්නේ. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිටවන්නට ඕන. ඒක තමයි විසඳුම කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය තියාගෙන අපි එකට යනවා. අපේ ආණ්ඩුවේ මගෙන් හරි කමක් නැහැ වැරද්දක් වෙලා තියෙනවා නම් දඬුවම් දෙන්න. හැබැයි අපිට දැන් එළියට බැලුවා පේන්නේ මොකද්ද? අලි ගැනීමේ වමනාව විතරයි තියෙන්නේ. එතනින් ආණ්ඩුව එළියට එන්න ඕන. ආණ්ඩුව පෙන්න පෙන්වන්න අපිට තියෙනවා මිනිසුන්ට උදව් කිරීමේ වමනාව. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා කියලා කියන එක ආණ්ඩුව ඔප්පු කරලා පෙන්වන්න ඕන.